මේ දුව යම් කිච්චිවකු මාහත පෙම් කළ බව ඔහුට පෙම් කළ මිනිසුනි සීකර යලිත් හමුවන්නට ඒ ගිරාමයේ ඒ රන්ස්වරය හා කැළති මුසු වී මේ පාවෙන්නේ ඔහුගේ නාමයෙන් නොවේද ඈත කඳු කර හිමව් අල්නේ සිත චන්දන ලපලු දෙවනේ සුලංගල් වඩන් කතරම්නම් අප නිවාස සනසන්නට ඇද්ද කුපමණ කාලයක් ඒ මිහිරි රසයෙන් අප සනසාලයිද ඒ ගැන සිතීම පවා අපිට සැනසුමකි සතුටකි Thank you. සේකර යනු ස්වභාවිත ගීතේ සිංහල ලකුණයි. එතනින් මේ හොරාව අබේසේකර ඔහුගේ නිර්මාණ වලින් පින්නම් කළා. ඔබේ කරට මල් මාලා ගොතන්නට මදුමල් කිපෙනවා හේ වැට දිගට ඔබේ කටින් ගී සිපර අහන්න උමේ කතින් ගීසිපද අහන්නට තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට මොනවා ඉස්සර මේ ඇලහරහා මෙතන තිබුණේ ඒ දණ්ඩක් ඇල් කණ්ඩේ රෙදි තියලා අපි හෙළුවෙන්නේ නැහැ මෙතන. ඒ වගේ දැන් ගඟ ගලන්නේ නැහැ. කොන්ක්‍රීට් ඇනිකට් බැඳ දියහරස් කරලා. මාගම සීකරගේ නිර්මාණ වලින් මේ සාම්ප්‍රදායික ගැමි පරිසරයෙන් උකහා ගන්නට යමක් තිබෙනවා නම් ඒ උකහා ගන්නට ඔහු උත්සාහ කළා. ගලමතු පිට මල පිටෙන් ගලමතු පිට මල පිටෙන් මලවට බම රිඳුනතන් මලවට බම රිඳුනතන් වැහි වැහලා ගඟ පිරෙන් වැහි වැහලා ගඟ පිරෙන් ගඟ උතුරා හිත පිරෙන් ගඟ උතුරා හිත පිරෙන් ගලවට පිට මල පිටෙන් මලවට බම සුර වගේ තුඹ දිනාවයන් කලු දිනාවයන් වෙලා මගේ හිත දිනාවකින් තව දිනාවයන් කලු දිනාවයන් ලනහලෙන වැහි වතුර වගේ තුඹ දිනාවයන් කලු දිනාවයන් වෙලා මගේ හිත දිනාවකින් මාධ්‍යයන් වශයෙන් විවිධ වුණත් කලාකරුවා කියන පුද්ගලයා කරන්නේ එකම වැඩක්. එකම කාර්යයක්. ඒ කියන්නේ සමාජයේ හිතේ තියෙන යම් කිසි වින්දනයක් අනුන්ට ඉදිරිපත් කළා. ඒ අනුන්ගේ හිතෙත් ඒ වගේ වින්දනයක් ඇති කරලා යම් කිසි රසයක් ලබා දීම. එක්ක කලාකරුවෝ මේ වින්දනයක් ලබා දීමේදී එක එක මාධ්‍ය පාවිච්චි කරනවා. සංගීතඥයෙක් නම් නාද වෙන්න පුළුවනි. චිත්‍ර ශිල්පියෙක් නම් වර්ණ වගේ දෙයක්, ශ්‍රේක වගේ දෙයක් වෙන්න පුළුවනි. කවියෙක් නම් වචන පාවිච්චි කරනවා ඒ සඳහා. මාධ්‍ය පාවිච්චි කළා. ඔහුගේ මූලික කාර්යය එකයි. ඒ නිසා මම හිතන්නේ මේ මාධ්‍ය ගැන අවබෝධයක් ලබා ගත්තොත් ඒ කලාකරුවෙකුට වෙන මාධ්‍යකින් උනත් ඒ වින්දනය ඉදිරිපත් කරන්න බැරි කමක් නැහැ. නමුත් එක් එක් මාධ්‍යයට අදාළ සීමාවල් එක් එක් මාධ්‍යයට අදාළ බලතල තිබෙනවා. සමහර විට කවියෙන් කරන්ට එකම අත්දැකීම වුණත් කවියෙන් ඉදිරිපත් කරනවට වඩා සමහර විට චිත්‍රයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. සමහර විට ඊට වඩා වෙන අත්දැකීමක් සංගීතයෙන් වඩා සාර්ථක විදිහට ඉදිරිපත් කරන්නට පුළුවන්. ආයන ගැයු නතන නැතුම් ඉවහලයි චෝක සුසුම් ආයන ගැයු නතන නැතුම් ඉවහලයි ගෑයු අතන නැතු ඉවත් පහෙලයි සෝකසු හෙට උදයේ හිරු එළියේ සීනලෝවේ සැපත නිවේ ගයන ගෙයි නතර නැතුම් ඉවත හෙලයි සෝක දුසු ගයන ගෙයි නතර නැතුම් අනිත්‍ය වශයෙන් මම හිතන්නේ ගීතයකට විතරක් නෙවෙයි ඕනම කලාකෘතියකට යම් ප්‍රමාණයක අත්දැකීමක් පදනම් වෙනවා. පාපියුනේ රම් සුතව වෙලාවේදී මම මේ ආශ්‍යානාවෙන් ඉතා ඉහළින් යනකොට කවුලෙන් පිටට බැලුවාම මට පෙනුනේ විශාල මේ ආකාශයේ පුරාම සුදු පුළුන් ඇතුළේ විශාල වලාතට්ටුවකින් ඇහිලා තිබෙනවා. ඉතින් ඒ වෙලාවේ කොච්චර සාන්ත දර්ශනයක්ද කියනවා නම් මට ඒ අවස්ථාවේ හිතුණා ඉස්සර මේ මහරහත්වරු අහසින් වඩින කාලේ යන්න ඇත්තේ මේ වගේ මාර්ගයක නේද කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ওই ගියේ තියෙන වලා අතුල කඳු යටි අතරේ මහරහතන් වැඩිමග ඔස්සේ කියන පාද දෙක දීපාද දෙක මගේ හිතට ආවේ ඒ අවස්ථාවේ. නිවන් දොරට මඟ පාන සමනොල රන් කොට මුනේ ගන්ධ වියන් සේ අනුවලා රන් සලු පැටලේ Plus, करे සමනල කන්ද ගැන මම හිතන්නේ සඳහන් වෙලා ওই සමනල කන්ද කියන එකත් මා කුඩා කාලේදීම අපි ගෙදර මිදුලට බැස්සාම නිතරම පේන තියෙන දෙයක් උදේ සවහත් මම නිතර දකින්න දෙයක් සමනල කන්ද ඈතට නිල් පාට කන්ද වැටිය. ඉතින් රැට මිදුලට බහලා බැලුවත් පේනවා මේ යන්තම් ආලෝක ධාරාවේ සමනල කන්ද වැහිලා තිබෙනවා. ඉතින් මේ නිසා සමනල කන්දත් මම හිතන්නේ කුඩා කාලේ පිටරන මගේ හිතේ සිද්ගත්ත ස්ථානයක්. කෙලෙස් මලින් විදී සිත සූපත් වී පාවියයි නිසංසලේ මහ ප්‍රහතුන් වැඩි මඟ ඔස්සේ කරුවටි අතරේ සිපා තියුමේ දුම් සුතවදී නිර්මාණ වලින් ප්‍රකට වන පරිශනකාමීත්වය අගය කළ යුතුය. මාගම්සේකර තමා දුටුවේ නිරන්තරයෙන් පරිශන කරන සරස්වතියගේ සිවනේ සිටින නිහතමානී සිසුවෙක් ලෙසයි. අත්නාය තේරම මට පොලිය සම්බින දෙනවා මාත්‍රක ලෙඩට දුකට පීඩක් දැන් තියෙනවා කුරුමි අත හිඟකම් පිරුණා ගුණ ආදරේ දෙදිලා එකට එකතේ ආදරේ ගණන් අස්කුලදී සරපින පෑදිනා ගණන් අස්කුලදී සරපින පෑදිනා අත්තරහින් පෑදිනා ඉස්සරමල් කිවිලා අත්තරහින් පෑදිනා ඉස්සරමල් කිවිලා විශේෂයෙන්ම ගීයක් ලියන කෙනෙකුට ගීයක තියෙන්නේ පාද 7ක් 8ක් තියෙයි වෙනවා. ඔය පාද 7 8 ඇතුළත අර විදිහ හැංගීමකට හැඩයක් දීලා මේ හැංගීම සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න ඔහුට සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා මට හිතෙනවා කවියක් කියන කෙනෙකුට ගීතයක් කියනකොට විශේෂයෙන්ම ගීතයක් කියන කෙනෙකුට වචන පාවිච්චි කිරීමේදී ඉතාම සුළු නිදහසයි තිබෙන්නේ. සමහරට වචන 20කට 30කට වඩා ඔහුට පාවිච්චි කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වචන 20 මගින් ඔහු යම්කිසි නිර්මාණයක් කරලා අර තමන්ගේ හිතේ ඇතිවෙච්ච වින්දනයට සමාන වින්දනයක් අනුන්ගේ හිතේ උපදවන තරම් ප්‍රබල විදිහට මේක සකස් කරලා මේ හැදිය සකස් කරන්න ඔහුට සිද්ධ වෙනවා. එලෙන අල මත විදී ඉපිලි කැලෙන අල මත විදී ඉපිලි ගලන සිතුවිලි බිඳ සමුදුර පතුල බිඳ ඇඹරි ඇඹරි පියරු දල දල කුමුණ මහ මෙර දෙදරවයි එක් එක් කලාවට අර එකම කාර්යය කියලා මම කිව්වා කලාකරුවෝ කරන්නේ විවිධ මාධ්‍ය වලින්. නමුත් එක් එක් මාධ්‍යයට අදාළ සීමාවල් එක් එක් මාධ්‍යයට අදාළ බලතල තිබෙනවා. සමහර විට කවියෙන් කරන්ට එකම අත්දැකීම වුණත් කවියෙන් ඉදිරිපත් කරනවට වඩා සමහර විට චිත්‍රයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න පුළුවනි. සමහර විට ඊට වඩා වෙන අත්දැකීමක් සංගීතයෙන් වඩා සාර්ථක විදිහට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඉතින් මේ සාහිත්‍ය වලින් වචන වලින් තමයි අපි ඉස්සෙල්ලා තුම්මංහන්දිය කියන පොත රචනා කළේ. නමුත් ඊට වඩා වෙනස් මාධ්‍යයක් රූපරාම පාවිච්චි කරලා චිත්‍රපටිය සකස් කළේ. ඉතින් නවකතාවෙන් කියන්න බැරි යම් යම් දේවල් අපිට චිත්‍රපටිය මගින් කියන්න පුළුවන්. ගායන කෙරු නතන නැතුම් ඉවරලයි සෝක සුසුම් ගායන කෙරු නතන නැතුම් Ura de tol, ura velho, a cana na tu, e o නූතන සිංහල ගීත සාහිත්‍යයේ ඔහුගේ වූ අනුපම සේවය ගැන මෙනෙහි කරනකොට මට එක් වලට මතක් වෙන එක ගීතයක්. මා මතනේ ගීතය ගැන කතා කරන්න බලමු. මේ ගීතය ගායනා කෙනෙක් වඩා මැනවයි කියලා හිතුවා. ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේවයන්. ඈත් කඳු කර හිම වූ අරණේ සිත චන්දන ලපලු හෙවනේ සලංගල්ලේ පාව එන්නේ ඔහු නාමයේ සඳන්නේ මුකලා ලද ලියන්නේ සීන අතරේ නැයේ යම්කිසි අල්මක ලැබියාවක් තියෙන කෙනෙක් හැටියට මට පේනවා. සාමාන්‍යයෙන් මිනි තලාවේ තාරකා පිටි වෙලාවේ වගේ යද මුත්‍තිලි කල් මතක් වෙනවා මේ මරමුගේ දිනකට. දැන් ඔය සදවා සුදු වැලි පිළිතුරු බඳවාරන් දලතිය කරුවාගේ අපිට සාමාන්‍ය අපි කතා විහාරේන වචන කොයිතරම් නැවුම් ස්වභාවයකින් නවතායකින් යොදාගෙන තියෙනවද කියන එක. ඒ වගේම මේ නූතන සිංහල ගීත සාහිත්‍යයේ මා කැමති හඳුනන මේ ගීතේ නව සම්භාව්‍ය ගීතයක් වශයෙන්. එහෙනම් යම් කිසි දවසක මේ මෙමරි පවතින ගීතයක් හේත දැන්දී පවතින තේජ මා විශ්වාස කරනවා. ඒකම මේ සිනමාව, චිත්‍රය, මූර්තිය, නව කතාව, කවිය, ගීතය, නාට්‍ය ආදී විමසලික වගේ විවිධ කලා ආකෘතීන් මත පිහිටාගෙන මේ අද්විතීය කලා වේදයන්යන් නොයෙකුත් කලා නිර්මාණ සතිය නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා. කැමති මේ ගීත නිබන්ධය ගැන කතා කරන්න මොකද මගේ ඇසුර ඔබ සමග වඩාත් තිබුණේ මේ ගීත සම්බන්ධවයි. එහිදී මට නොයෙකුත් අවස්ථාවලදී මැනවින් දැනගන්න පුළුවන් වුණා ඔහුගේ මේ ගීත රචනා පිළිබඳ ඇති පුදුම ශක්තිය. පොතයි ජීවිතයි ඒ දෙකම මත දෙකා පොතයි ජීවිතයි ඒකකම මත එපා යුග නයන ගීතයි යුග නයන ගීතයි රත සවන නිවිතයි මා අසන ගීතයි නිවිතයි ඔබ සතුයි ගීතයි ජීවිතයි සංගීත ගීතමය ගුණයක් උදු තිබුණා සංගීතමය ගුණත් හඳුනා ගැනීමේ ශක්තිය බොහෝ සෙයින් තිබුණා ඒකම ඒ භාෂාවේ වචන යොදා ගැනීමේ සීමාව ඒ වගේම භාෂාවේ ඇතම් ලක්ෂණ ධ්වනි සංකේත රූප ගහ අනුප්‍රාත වගේ ලක්ෂණ ගීත ආකෘතියකට යොදව වෙන පරිදි කොහොමද යොදාගන්නේ කියන පිළිබඳ හැම කෙසේ හැඟීමක් ශූරතාවක් මොහොතේ දක්වනවා සින්දුපමාන වැව්තලා මතින් ඇදී සින්දුපමාන වැව්තලා මතින් ඇදී පත්මයේ නොයෙන් සුගන්ධ වී රත්තරන් නමහම සිත්වෝදයෙන් පුරා ප්‍රබෝධයෙන් පුරා එමිසුන් දෙලූ පානවානුවයි ගංගා තරංග රාවදී ජීවනින් ශාවදී ජීවනි මල් පිපි කුලින් කුලේ හැපි ගායනා කරන්නේ ආකාශයේ නැයි ීරයින්ගේ ඒ රසෝ ගීතයයි रणदीप जन्मभूमि लङ्कादीप विजयभूमि लङ्कादीप जन्मभूमि लङ्कादीप विजयभूमि अपे उदारभू मातृभूमि मातृभूमि මට අතීතය ගැන මතක් කරනකොට හිතෙනවා වසර 1960 මේ පමණ සංගීත අංශයට ගුවන්විදුලි ආයතනයේ මම පත්වියාව ඒ දවස්වලදී වගේම මේ අප අතරින් වෙන වූ අපේ මිත්‍ර මහගම සේකර රචකයෙකු හැටියට මෙහි ආවා. එතනදී අපි හමු වෙලා මේ මధుවන්ති නැමැති ගීත සංග්‍රහය කරන්න පටන් ගත්තා. එෙහිදී මට අත්දැකීම් හැටියට කියන්න පුළුවන් මේ ගීත සාහිත්‍යයක් ලංකාවේ ගොඩනැගීම සඳහා එක්තරා විදිහකට ආදර්ශමත් වෙන තපුරෝගාමි කාර්යයක් ඉටු කළයි කියලා වහගමු. අසරණ වීමා ජීවිත කතරේ අන්ධකාරයේ සැරිසරුවා ඔබේ නිහඬ හිත ඈත සිටිදෙයි උදා වෙලා මට අතවැන්නුවා සීතල දිය පිරිසුනිල විලයි ඒ විල මැද සුවඳ මලයි හොඳ කවිම තමයි ගීත වෙන්නේ නමුත් ගීතයේදී ඊට අඩංගු විය යුතු තවත් ගුණාංග රාශියක් තියෙනවා මොකද ගීතය අත වශයෙන් සංගීතයේ ප්‍රබල ශාඛාවක් වශයෙන් පිළිගන්නකොට අපිට මතක් වෙනවා ಭಾರತයේ ජයදේවලි ගීත ගෝවින්ද භගවත් ගීතා වගේ මීරා භජන්, සූර්දාස්, රාමදාස් ආදී කවියන් මේ ගීත සඳහාම ලියූ කාව්‍ය වර්ගයක් තියෙනවා. මේ ගීත සාහිත්‍ය නැත්නම් ගීත කාව්‍ය කියලා අපිට මේ නම් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා මම දන්නේ කොටික තමයි හරිද කියලා. ඒ ආර ගැන හිතනකොට සාමාන්‍ය මහගමසේකරගේ සහජ ගුණයක් තිබුණා අනායාසයෙන් ගලා එන සංගීත අනුරූපී බස් වහරක්. මේ වදන් භාෂාවේ ඒ බස් වහර ඊටාම ලෙහෙසියෙන් සංගීතයේ ධ්වනි වලින් අලලා ගන්නට පුළුවන් ගතියක් මට දැනෙනවා. අසුණු බසින වීර්ය පිකුම් බව දෙසට දැට විදහා සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරියට ඔබ මා සිත යොමවා ඇත් ඇති උදැනක දෝ ඒ නිදහසේ සල්ගලාජයට මාගේ දේශය අවදි කරගන්න යානනේ මතු අදහස් නම් පවුල් ලෝකේ කැමැලි වලට හොබෙවි ඥානය නිවහල්වි ජීෙන් තොරව හිත කෙලින් තබාගෙන සිටිනට හැකි කොයියෝ ඒ නිදහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැ යාලේ කෘතියක් දෙකක් පළකොට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්සේ පරතර දකින්නට උත්සාහ ගන්නා අය අතර මහගම සීකරගේ කලා ජීවිතය ආදර්ශයක්. සීකරගේ නිර්මාණවල ප්‍රකට වන අනෙක් කරුණ ඒවායින් ඉස්මතු වන සුභාපේක්ෂක දෘෂ්ටියයි. එනම් මනුෂ්‍යත්වයේ කෙරෙහි පැවති අචල විශ්වාසය සහ භක්තියයි. පමා දෙවි හිඳිනට නැත වේලා කාලය ඉගිලියයි ඉගිලියයි පමාවෙවි ඉඳින්නට නැත වේලා කාලය ඉගිලියයි ඉගිලියයි සුපුල් දෙකොල් රත්තරයෙන් තවලා සුපුල් දෙකොල් රත්තරයෙන් තවලා නිවිත උතුරායයි උතුරා අඩවන්නේ සින් පවසනු රහසින් ජීවිතයේ රස නියයි විගසින් අඩවන්නේ සින් පවසනු රහසින් ජීවිතයේ රස මහගම යම් කිසි කිසියම් කලා නිර්මාණයක් කරන හැම අවස්ථාවකදීම වගේ මහගමේ පුරුද්දක් තිබුණා ඒක ඔහුගේ හිතේ දෝංකාරව කාලයක් තිස්සේ නැවත නැවත ක්‍රියාත්මක කරන ගතියක් තිබුණා. සිකරන්නේ සෙවණෙල්ලවන් වූ ඔහුගේ දයාවර්ධනය. එක්තරා දවසක් මහගම කිව්වා මුළු රාත්‍රියේම පුරාම එක නාට්‍යයක් දැක්කා කියලා. නෑ පහුවදා ඒ නාට්‍ය සුදුෙන් කිව්වා. ඔය පසු කාල 60 ගණන් වලදී නම් වැඩි නාට්‍ය ගැන ඒ තරම් නාට්‍ය ලිවීමේ නිරත වුණේ නැහැ වෙන වෙන වෙන කලා මාධ්‍යවල නිරත වුණා නිසා. පස්සේ මේ 68 දී පමණ හංස ගීතය කියලා නාට්‍යයක් ලිව්වා. ඒ නාට්‍යෙම මහගම බලාපොරොත්තුනේ නාට්‍යංශයෙන් ගීත වාදනය ඒ තුනම සංකලනය කරලා ඉතාම විශිෂ්ට නිර්මාණයක් හංස ගීතය තුළින් ඉදිරිපත් කිරීමට ලොකු ආසාවක් මහගම තුල තිබුණා. ඉතින් මේ නාට්‍ය ලියලා ඉවර වෙලා ඒ හංස ගීතේ එනවා හංස දේනුවගේ චරිතය නැටුම් විලාසින් දක්වන්න පුළුවන් තරම් හොඳ නැටුම් වලින් දක්ෂ විශේෂ චරිතයක් හොයාගන්නේ කොහොමද කියන එක ගැන ඊදරදී කතා බහම කරලා තියෙනවා. ඉරිසාර බුල විත කාලා බලන් සිරිසර බුල විත කාලා බලන් හොඳ නංගි වරෙන් කොටි මල් දීවරෙන් රස සුවඳ කරයි දන් පොනු මුකයි සිරිසර බුල විත කාලා බලන් Thank you. පන්සල පල්ලිය කෝවිල හන්දිය බස් නැවතුම් පොළ පොලින හැමද පන්සල පල්ලිය කෝවිල හන්දිය බස් නැවතුම් පොළ පොලින හැමද කාගෙත් හොඳට සමග බෙදාගෙන කාලා බලන් තරඟ මුංගු කරා උලටි සාදික්කවතාවත් ගුරු පියලි කොත්ත මල්ලි තුන්න පෝගනාගවල් ගුරු පියලි කොත්ත මල්ලි තුන්න පෝගනාගවල් දේවානිසි පදමටගෙන සටට රහට දිවිසාර බුලක් විත කාලා බලන් මං හන්නේ කියන කතාව නැත්නම් පොත ඒක සාමාන්‍යයෙන් ඔබකම පමණක් තිබිච්ච යුගතයකට කරන්න පුළුවන් එකක් නෙවෙයි ගමගෙන දන්න කෙනෙක් වෙන්න ඕනේ මේ දෙකම ආශ්‍රිතවයි මහගමතින් ඒක ලියවිලා තියෙනවා මේ රංශිපී ජෝ අධික්‍රමයන් ඒ ගමේ තියෙන සියුම් තැන් බොහොම හැට නොපෙනෙන තැන් වටිනා තැන් දැකපු මිනිහ තමයි මහගම ඒක මහගම දෙක වෙන්න හදනව නෙවෙයි ඒක දැකපු මිනිහ පොඩ්ඩක් හරි මම. එතකොට අපි මේ චිත්තපටිය වැඩ කරනකොට සම්පූර්ණ ඒ වගේ මේ මේ දෙබස් උච්චාරණය නැත්නම් දෙබස් කියන ඒවා දෙබස් වෙනස් කියන්නේ සම්පූර්ණ මට පවරලා ඉන්නවා. වෙලක් වෙලාවල්වලදී මම අහනවා මම එයාට කතා කරන්නේ ඒ කාලේ කතා කරන්නේ මහගම කියලා. මේ චිත්තපටිය ඉස්සෙල්ලේ තමයි මම ඒක බොහොම හිතුවේ ඇසුරක් තියෙනවා. මහගම මේක කොහොමද මේ වැඩි අනේ අනේ කොලයට මගෙන් ගන්න පුළුවන්. ඉතින් අපි එන්නේ එහෙම පුදුම සම්බන්ධයක් ඇතුව ඒ චිත්‍රපටි වැඩ කළේ බලන්නේ කොච්චර මේකද එක තැනක තියෙන මෙන්න මෙහෙම යෙදීම. අබිලින්සින් අබිලින්සින් තමයි මේකේ ප්‍රධාන කැක්ක. අබිලින්සින් කියන්නේ සංගපෑ මම. මේ අබිලින්සින් වෙවිදilla කලාවට ලැබී මේ හෙටක් ගැන නොහිතන සල්ලි හොයන්නේ සල්ලි වලට මේ මේ වහල් වෙලා විලහෙලදම් කරන මිනිහ මිනිස්සෙක් නේ දුප්පත් අහිංසක කලාකාරයෙක් නේ. ඒ කලාකාර අබිලි නොයි යාගේ මල්ලි මල්ලි ගමේ එයා මුදලාලි කෙනෙක්. මේගොල්ලන්ගේ අතරේ පොඩි ගැටලුවක් ඇති. ගැටලුවක් ඇති වෙච්චන් පස්සේ මේ දෙන්නා අතින් පයින් ගහගත්තේ නැතුවට මේ ගහගන්න විලාසයෙන් තමයි මේ කතාව මේ කෙලවර වෙන්නේ. එතකොට අම්මා කියනවා අනේ බුදු පුතේ උඹලා ඔහොම කතා කරනකොට ගමේ උන්ගේ ඔළුවේ මල් පිපුණා වගේ මේ. ඒක ඉවිසියාකට ඉන්නවා. අයියයි මල්ලි ගහගන්නවා. ඒක කොහේට උනත් ඒ ඉවර වෙලා බලන්න යෙදීම තියෙන ලක්ෂණ කොච්චර ලස්සනද කියලා කිව්වොත් මෙයාට හම්බ වෙනවා ඒ ගමේ රාලාමිගේ කෑගල්ලේ වත්තකට යන්න මේ උදේ ගහගත්තු දෙන්න අයියයි මල්ලි ගහගත්ත කියන්නේ අතින් පහින් නෙවෙයි අර විදියට වචනුන් ගහගත්තු දෙන්න හැන්දෑවේ මල්ලිගේ ගෙදරට යනවා අර උදේ අරේම කතා කරපු මල්ලිගේ ගෙදරට රණ්ඩු රණ්ඩු එකේ මල්ලිගේ ගෙදරට යනවා අම්මත් ඉන්නවා එතන අම්මා තහබීර වෙලා බලා ඉන්නවා යකෝ මොකද මේ වෙන්නේ යන්නේ කියලා ආයෙත් මොකක් හරි ඇවිත් ඒ ගිහිල්ලා මේසේ උඩ තියෙන සුරුට්ටු මිටියේ ඒ සුරුක්කුව කරගෙන යා පත්තු කරගන්නවා. ඒ ක්‍රියාවෙන් ඒගොල්ලන්ගේ සහෝදරකම නැත්නම් මිත්‍රකම නැත්නම් අර යට ගියා වෙච්ච සියලු දේවල්ම අමතක වුණා කියන සිද්ධියක් නෙවෙයි එතන ඉවසීම නෑ නෑ මගේ ඉවසීම ඔක්කොම හරි ආර්යගේ සුරුට්ටු වෙච්ච සුරුට්ටුවක් කරන් පතුර ගත්තම අර ඔක්කොම ඉවරවගෙන ඉන්නේ බලන්නේ සංකේත එතකොට අභිනසින්යෝ අම්මා ටික සම්බීර වල බලා ඉන්නවනේ දැන් අම්මා දැනගන්නා මෙතන මොකක්වත් මෙහෙම එකක් නෑ අභිනසින්යෝ මේ අම්මේ මම මේ කෑගල්නේ යන්න කියලා මේ සාරාමික වත්තට කියලා මේ අම්මා මේ අබිනසිංහ කියනවා අම්මට. අම්මා කියනවා නේ අබිනසිංහ උපදේශ දීපං කරු යනවට මම නම් කැමති නැහැ. සමාජතල යනවට කැමති නැහැ කිසි. එතකොට ඇඟට නේද නිමල් ඉඳලා කියනවා. කෑ ගන්න නම් ඉතින් ඔච්චර ඇතක්ක. ඒ කියන්නේ අරකට අවශ්‍යයි. ඒකට සුබ පැතීම. අර වචන දෙකේ තියෙනවනේ. ඔබ පල්ලයන් කෑ ගන්න මෙහෙ ඉඳලා නිකන් මේ වාචල් වෙන්නේ නැතුව සමාජෙට පල්ලයන් කෑ ගන්න. ඒක බොහොම හොඳයි කියන ඕවා කොහොම මේ පොතක පතක ලියන මහා ගොඩක් කියලා කියන අර්ථයක් මේ වචනේ දෙකේ කියනවා. කෑගල නම් ඉතින් ඔච්චර දුරක් මේ ඔච්චර දුරක් ඒ පණයන් කෑගලු කියන එක අරයා කියනවා. මෙහෙම යෙදුම් මේක තිබුණා. සුළු දේ වචනකින් මහා විශාල මේ දෙයක් ඉදිරිපත්නේ. මේ මහා ගමකේ ගතිය. දිනේ දිය බුදුනේ Salam කරදර කම් කටළු මැද්දේ සමාජයේ ඇතිවන නොයෙක් කැළඹීම් අතර මේ සියල්ල ආශ්‍රයෙන් මේ සියල්ලම අභිබවා නවතර සමෘද්ධි සම්පන්න ලෝකයක් නිර්මාණය කිරීමේ ශක්තිය මිනිසාට තිබෙන බව සේකරයන් විශ්වාස කළා. සන්නාලියනේ සන්නාලියනේ මේ තිනිති උදගේ ගී ඉනෙහි කාටද ඇඳුම ගියන්නේ කාටද ඇඳුම ගියන්නේ මාළකිරා සත්සේ චේතනයන්ගෙන් මුලදී ලියන ලද කෘති සමහරක මේ රටෙහි සම්භාව්‍ය සාහිත්‍යයෙන් මෙන්ම එවකට සුසම්භාව්‍ය ගණයට වැටුණු සමහර ලේඛකයන්ගේ කෘතිවල ආභාසය ලබාලා තියෙනවා. මහාචාර්ය තිස්ස කායවසම් කුමාරතුංග මුනිදාසයන් ඇතුළු හෙළහවුලේ කිවියන්ගේ කාව්‍ය රචනාවල ආභාසය බොහෝ පරිණ නිර්මාණවල දක්නට පුළුවන්කම තියෙනවා. පහන වාගේ කෘතිවල මේ ලක්ෂණ තියෙනවා. උදෑසන ගැන කුමාරතුංග මුනිදාසයන් ගැන ලියපු කාව්‍ය රචනාවත් පහන කාව්‍ය රචනාවත් සසඳා බලන්න. මේ ගමන් මගෙහිදී ඔහු ගමන කියන කවි පන්තිය ලියද්දී ඊටාම පැහැදිලිව අවුරුදු කාලවල සදාවාන වැනි ගම්මානවල අසන්නට ලැබෙන මල්වාරම් කවිවල ආభాසය ලබා තිබෙනවා. ඒ වගේම කොන්තනෝනා වැනි රචනාවක මේ ගමේ අවුරුදු කාලෙදී අහන්න ලැබෙන බොහෝ ජන ගායනාවල සහ ජන කවි රීතිය ඔහුගේ ඇස් පණ අපිට පෙනුන කොමනක් නොව ශ්‍රවණේන්ද්‍රයෙන් ඒවා අවබෝධ කොටගෙන ඒවා තම නිර්මාණ වලට ප්‍රයෝජන කරගත් බවක් තියෙනවා. ඉවත මුවාරෙන් ඉඳගෙන කිසපිනනවා සඳත මුවාරෙන් ඉඳගෙන තනු පල දෙනවා දීප සංගරේඛාවෙන් මූල බලනවා වලාකුලෙන් අහස් කරෙන් දිමට වදිනවා පුතු හිත ඔබ පිපිටෙන විට පෙරගිරෙන් ලාරත් පැහැ අරුණලු මැද අලුත් ඉරක් පායන මැද මාගම්සේකර මනං කල්පිත ලෝක ජීවත් වූ කලාකරුවෙකු ලෙස හඳුන්වා දෙන්නට බෑ. ඔහු සැබෑ ජීවිතය ආශ්‍රයෙන් යථාර්ථයට මුහුණ දෙමින් සිය නිර්මාණ බිහි කළා. ඒ අතරම කාලයේ සීමාවන් හා ශක්තිතාවන් මොනවාදයි වතහාගෙන කලා මාධ්‍ය තුලින්ම සිය අදහස් හැඟීම් ඉදිරිපත් කළා. මහගම සීකරවැනි සැබෑ කලාකරුවන්ගේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා මෙවැනි යුගයක තදින්ම දැනෙන්නේ ඒ නිසායි. සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න ආරිච්චි ඕරිච්චි අම්මේ උරු ගෝලමා සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න ඒ අත්ත මේ අත්ත අමර සංගර සම්බෝ ආරිච්චි ඕරිච්චි අම්මේ උරු ගෝලමා ලංකදීපයේ තැන්තියන් ලවා අපේ පුංචි ලංකදීපයේ තැන්තියන් ලවා අපේ ආදෙවි ආවිලාසිතා දෙවියන් ලැබු විලාසිතා ඇවිත් මෙහි නැද්ද යම් කෙනෙක් පාත්තරෙන් ඇවිත් මෙහි නැත යම් කෙනෙක් කන්න කන්න මාගේ රූපේ මං ෆොටෝජෙනික් නමද ගමද වයස එක බින්දුක විතරේ නමද ගමද වයස එක බින්දුක විතරේ පත්තරේට වැටෙන කල් අදිරේ රැකෙන්න යන්නේ නැහැ අනිත් ආරිච්චි හෝරිච්චි කම්මි කුරු ගොලමා ආරිච්චි හෝරිච්චි කම්මි කුරු ගොලමා ඒ අතද මේ අතද අඟල ගඟල කරුණු වලේ අතද මේ පරිච්ඡේද අධීක්ෂණය හත්සන් සමරසිංහ නිෂ්පාදනය කළේ නිශාන්ති රණතුංග සම්මානී සතුසේ